සාදුවන්නේ සිමෝ විසාකෝ පාදකෝ ධම්මදින්නාය වික්ඛුඤ්ඤාන භාසිතං අභිනන්දිත්තා අනුවාදිත්තා උත්තරෙන් පඤ්ඤා බුද්ධේ සක්කාය සංගයෝ සතුටාය සම්මයති භවමාර්ගයේ මුද්ධිතේ කතමෝ

මේ චූල වේදාන සූත්‍රයේ කියන එකම ධර්ම වරුණු කියන්නේ. ඒකේ පොදුරක් පමණයි එදා කියන්නේ. සිතාතුන් යම්බුදු කරන ප්‍රයත්නය එනම් ආසන ඉතාමත්ම රසවත් ධර්ම දේශනාවක් තමයි මේ සිවුරේදල්ල සූත්‍රයේ කියන්නේ. විචාරක කියලා කිව්වරය බුදුරජාණන් වහන්සේ නදගහනවතලගම කනපාවේදී මුලින් සෝවාන් වෙලා පසු අනාගාමී බවට පත් වෙලා චතුරාර්යගත නිවිදලා ධම්මදේනා චතු දේවියගෙන් මෙන්න වාසය ඒ වෙනකොට තමයි විස්තර අනුවේ ධම්මදේනා වැඩි පිළිවෙලේ විකාශ පිළිවෙලක් තියෙනවා මම බුදුරජාණන් වහන්සේ කියන ධර්මයේ අනුව ධර්මයේ තේරුම් ගත්තා ඒ ධර්මයේ අවබෝධ කරන මත්තරට මතකන් බැහැ දිවි ජීවිතයේ ගත කරා ඒ නිසා මොකද මේ පිටි මැදට දෙන්නවා නම් මට මොනවාරි කන්න බොන්න හදලා දෙන්න මම නැදලියක් මහෝදලියක් වශයෙන් සාගෙන වාසය කරනවා. ඒ වෙනනම් මගේ තියෙන හතරේ කෝටියක් ඔබේ හතරේ කෝටියක් කියනවා. සේනාවලිය තමන්ගේ මව් විතරද කියලා කැමති කියලා ජීවා හතරගෙන හෝ කැමති නැති එකට ජීවත් වෙන්න කියලා ඉතින් මේ ධර්ම වේලාවට මේක මහා දිත්තේ වේදනා. එයාට කියන්නේ වස්තු වර්ගන ඒවායින් සබකදී. මේ ධර්මය දැරිත පාවිච්චි කරන තත්තාවුවද අපේ ඕන දෙයකට පුළුවන් හරියට යොදලා කියලා උත්සාහ කරනවා. ඉතින් මට මහවැලට අවසර දෙන්න. මම ඔබේ විචාරණ කරන නිසා සාකච්ඡා කරේදී මම ඒකට බොහෝම කැමති කියලා. සත්‍යයන් කියලා. රාජ්‍ය ඉස්සරහට බලවත් කළා. දෙක්කේ ආනානික ගඳ වඩන ගිහිල්ලා මහාන වෙන්න බැලුවා. ධම්මදේනාව මහා පින්වන්. නෑදෑයෙ සිත්තු වෙනවා මේක ඇතිවෙන ලාභ ප්‍රයෝජන ලැබෙන්න පටන් මේක මහා බාධාමක් මේ මහාන ගන්න. බණ භාවනා ඒ ගමන ඈත ආරණ්‍ය ඈත දෙක්තුනි ආරාමයකට ගියා. දෙහින විවේකයෙන් භාවනා කරන්න පටන් භාවනා කරලා විසාක පිටුවනක් වගේ ඉහළ මට්ටමකට ගියා. සියලු දෙවියන්පත් රහත් මෙහෙණාන්ගේ මාක් කෙනෙක් බවට පත් දැන් ඉතින් ඇයට කල්පනා කළා මම මෙහෙ වීම ගැඹුමක් නෑ. මගේ වැඩකටයුතු ගැන අවසාන. මම රැඳවහන් වලට ගියාගෙන මගේ රැඳවහන් කොහොමද ගමන් කරගන්නවා? ඉන්න දෙක්කෝනේ සත්‍යයේ ආහාර පාන ආදී ඒවායින් අඩුවක් පාඩුවක් වෙන්නේ නැහැ. කියලා විස්තර නැවත රැඳවහන් වලටම ඉතින් මේක වහන්න කියලා විතරක සිදුවන. එයා කල්පනා කරන මේ හැරි මේ ඉක්මනට මහා කලතිරිල මේ ටික දවසෙම මහානකම ඉස්මර වෙලා කොහොම ඉස්මරණ ආපහු මේ සඳහන් ඉතින් ඔය ප්‍රශ්න අහන්නත් බැහැ ධර්මයේ පිළිබඳව යම් පහරය ධම්මවිඤ්ඤාණ දෙක්ඛුණයේ තත්ත්වය තේරුම් ගන්න ඕන කියලා තමයි ගිහිල්ලා යන්නලා පැත්තකින් වාඩි වෙලා ධම්මවිඤ්ඤාණ දෙක්ඛුණයෙන් ඇති මුලින්ම ප්‍රශ්නය සත්තායෝ සත්තායෝති අයියේ මුත්තේ අතරෝපෝ සත්කාය උත්තෝති නම ආර්යාවන් සත්කාය සත්කාය කියලා කියනම මොකක්ද මේ භාග්‍යවතුන් වහන්සේ සත්කාය කියලා දේශනා එතෙන්දී උත්තර දෙන්නේ පරිතිමේ ආවතර විපාක උපාදාන සංගම් කියලා ආරම්භ කරලා පංච උපාදාන ස්කන්ධ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියලා මේ උපාදාන ස්කන්ධය තමයි සක්කාය කියන්නේ කියලා මේ විකාශක පිළිවෙලට මේ උත්තරය ඉතින් තාම සෑහීමකට පත්වේ නැහැ. තාම නිත්‍යයකට දැක්කේ ඊළඟට සාදු අඤ්ඤේති කෝ විසාකෝ උපාසකෝ ධම්මදින්නාය දික්ඛුනියා භාසිතං අභිනන්දිත්තා අනුමෝදිත බොහොම හොඳයි ආර්යාවෙනි කියලා ධම්මදෙන්නා මෙක්තිණියගේ මේ දේශනයට සතුටු වෙලා අනුමෝදන් උත්තරින් පඤ්ඤං ආපුච්චි. තාත්තේ නවට ප්‍රශ්නයක් විතා. සක්කාය සමුදයෝ සක්කාය සමුදයෝ අඤ්ඤේ උච්චති පතනෝකෝ සක්කාය සමුදයෝස්ති උත්තෝ බලෝ ආර්යාවේ සක්කාය සමුදය සක්කාය සමුදය කියලා කියනවා මොකක්ද භාග්‍යවතුන් වහන්සේ සක්කාය සමුදය කියලා දේශනා අන්න ඊළඟ ප්‍රශ්න. කලින් ප්‍රශ්නයට උත්තර දෙන්න පක්කාය කියන්නේ මේ පංච උපාදානස්කන්ධය. ඊළඟට අහන්නේ පක්කාය සමුදය කියන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ පක්කාය සමුදය කියලා දේශනා කළේ මොකක්ද? කොහොම අහුවා ඉතින් දිගටම මේ ප්‍රශ්න අහගෙන යනවා ඉතාම වැදගත් වටින ධර්ම කාරණා ටිකක්. යායනාවසෝ තණ්හා පොනෝ භාවිකා නන්දිරාගත රාගත తත්‍ර తත්‍රාපි නන්දේ චෛයතේ දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා මුච්ඡති ආවතු සක්කාය සං එතකොට සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධය සක්කාය සමුදය එක පහළ වෙන්නේ කොහොමද? සමුදය කියන්නේ පහළ වෙන්නේ. ඇතිවීම. සක්කාය නැති පංච උපාදානස්කන්ධය පහළ වෙන්නේ ඇති වෙන්නේ කොහොමද? ඒකට හේතුව මොකක්ද? කියන්නේ ඒකට හේතුව තමයි යායන් තණ්හා යම්මේ තණ්හාවක් තියෙනවා තණ්හා අපි ආතාව කියලා නොයෙක් නම් කියනවා හැම නමකින්ම අදහස් කරන්නේ ඕක තමයි ආතාව තණ්හා යම් සංනාවක් තියෙනවා. ඒක විශේෂත්වය තමයි පොරණෝ භවික. පුනරුත්භවය කියලා කියනවා. පුනරුත්පත්ති කියන එක නෙමෙයි. පුනරුත්පත්ති කියන්නේ නැවත ඉපදීම. පුනරුත්භවය කියලා කියනවා කියන්නේ නැවත නැවතත් නැවත නැවතත් නැවත නැවතත් කෙලවරක් නැතුව මේ සතර භවයේ ගමන. ඒකයි පුනර්භවය යායන් තණ්හා පොරණෝ භවික. පුනර්භවය කියන්නේ නැවත නැවතත් ජාතියෙන් ජාතිය පුනර්භවය කියන්නේ නන්දි රාග දාගත නන්දි රාග බාම ප්‍රේති ප්‍රවාහයෙන් යතුව ඇති වෙන ආසාව රාගයට කියනවා නන්දි රාග මේ නන්දි රාගයත් එක්ක යදී ඒව ඇති වෙන්නේ කොහොමද මේ අස්කන්නාසාවේ ඉන්ද්‍රියන්ට හමු වෙන රූපාදී අරමුණු නන්දිලාක නාගත වෙනවා. తත්‍ර తත්‍රාභි නන්දි. ඒ ඒ තන ඇරෙනවා. මේ සංහාව කියන එක මොකද කරන්නේ? ඒ ඒ තන ඇරෙනවා. අරමුණ වශයෙන් සමන්තයල රූප ධම්සාදී අරමුණු වශයෙන් ඇලෙනම මිනිස්ව ඇලෙනම දෙව්ලොව බඹලොව සතරපාය මේ හැම කෙනම ඇලෙනවා සත්‍ර සත්‍රාමින මෙහෙම හැම කෙනම ඇලෙනවා මෙන්න මේ සංහාවක් තියෙනවා ඊළඟට සරත්යක තුන් ආකාරයකින් බෙදා දෙන්න. කොහොමද? කාම සංහා, භව සංහා, විභව සංහා. කාම සංහා, භව සංහා, විභව සංහා. කාම තණ්හා කියන්නේ කාමයන් පිළිබඳව මෙදෙන කන්නා. මනුෂ්‍ය ලෝකේ තියෙන දේවල්, දිව්‍ය ලෝක හයේ තියෙන දේවල්, සතර අපායේ තියෙන දේවල්, මේ 11 තැන තියෙන දේවල් වලට කියනවා කාම වාක්‍ය. අන්නේ පිළිබඳව යම් කිසි ඇලීමක්, බැඳීමක් තියෙනවා නම් ඒකට කියනවා කාම සංඛා මේ ඔක්කොම සංඛාවල් ආසාවල් එකතු කරලා ඉතින් ගොඩවල් තුනකට ගන්නවා. කාමයන් පිළිබඳව කියනවා වූ ආසාව සංඛා. භව සංඛා මේ භවයේ පිළිබඳව තිබෙනා වූ ආශාව ගන්න. දැන් මනුෂ්‍ය ලෝකයේ තියෙන එකත් එක භාවයක් තමයි කාම භාව. දෙව්ලොවක් කාම භාවය. බ්‍රහ්ම ලෝකවල රූප භාවය අරූප භාවය. සතර අපාය කාම භාවය. බ්‍රහ්ම ලෝක විශ්ක්තියම මෙතන කාම ලෝකේ 11ක් තියෙනවා 31ක්. මෙන්න මේ සංවර ඇලෙන එක තමයි භවතක්. එතනින් නික්මෙන්න කැමති. දැන් මිනිස්සු වුණා. <clears throat> තිරිසන් තත්ත්වය වුණා. මේ කෝටුව පොල්ලක් ගත්තහම බල්ලෙකුට ගහන්න හදනකොට දුවන. මොකද මේ පණ නැති වෙයි මේකෙන් අයින් වෙන්නේ නෙවෙයි. භාවය පිළිබඳව විදිහට තණ්හා. භාව තණ්හා. මනස්යන්ට උන යන්තම් ස්වල්ප දෙයක් ඇති වෙනකොට එහෙම දුවනවා පණිනවා. තියෙන තියෙන බය භව තණ්හා අනේ භවය පිළිබඳව තිබෙන තණ්හාව තමයි භව තණ්හා විභව තණ්හා භාවයක් නැහැ නැවත ඉපදීමක් නැහැ ඒකට කියන්නේ උච්ඡේද දෘෂ්ටිය මරණයන් පස්සේ ඔක්කොම ඉවරයි විනාශීලපත් නැවත ඉපදීමක්වත් මොකක් නැහැ තේරෙන ඉවරයි විනාශයි ඒක ඒ පිළිබඳව දෘෂ්ටි අරගෙන ප්‍රතිපත්ති පුරමින් ඒකාන කටයුතු කරා විභවය පිළිබඳ අන්නේ ගැන තියෙන ආශාව තණ්හාව ඒකට කියනවා විභව තණ්හා. එතකොට මේ තියෙන තේරම ආශාවල් තණ්හාවල් එකතු කරලා හිතන් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා තුනට බෙදලා. මෙන්න මේක තමයි සක්කාය සමුදය. එතකොට සක්කායති වේ මොකද්ද මේ පංච පංචෝපාදානස්කන්ධය. සිතෙන් කයෙන් අල්ලාගෙන තිබෙන මේ ජීවිතය තමයි දල වශයෙන් ගන්න. මේක තමයි පංචෝපාදානස්කන්ධය. මෙන්න මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව අරකේ යම් ආකාර ආසාවක් සංහාවක් තියෙනවා නම් පුනරභවයේ නැවත නැවත ජාති ගෙන දෙන්නා වූ ආසාවක් තියෙනවා නම් ඒ වගේම ප්‍රේති ප්‍රමෝදයක් එක්ක බැඳිච්ච ආසාවක් තියෙනවා නම් ඒකේත ඒකේ අරමුණ වල ඇලෙන ආසාවක් තියෙනවා නම් මෙන්න මේ ඒවා එකතු කරලා ගත්තාම කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා දෙකක් මෙන්න මේකයි අරන්නේ සක්කාය සමුදය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා මේ විසාක සිටුවරයා ධම්මදෙන්නා භික්ෂුණියගෙන් ඇහුවේ සක්කාය සමුදය කියන්නේ මොකක්ද? ඊළඟට උත්තර දුන්න මෙන්න මේක තමයි මෙන්න මේ කියආපු කාරණා ටික තමයි සක්කාය සමුදය. සාදු අජ්ජේතිකෝ විසාකෝ උපාසකෝ ධම්මදින්නාය වික්ඛුණියා වාසිතං අභිනන්දිත්තා අනුමෝදිත්තා උත්තරින් පඤ්ඤං ආපච්චි මේ කාරණේ අනුමෝදන් ඒ උත්තරේට සතුටු වෙලා නැවතත් ප්‍රශ්නයක් අහනවා මේ විසාක සිටුවරයා ධම්ම දෙන්නා දෙක්ෂිණි. සක්කාය නිරෝධෝ සක්කාය නිරෝධෝති කෝ අඤ්ඤේ මුච්ඡති සතමනකෝ සක්කාය නිරෝධෝ උත්තෝ බන්දතා. ඇරන්නේ මේ සක්කාය නිරෝධය සක්කාය නිරෝධය කියලා එකක් කියනවා. මේක විවහාරයක්. ඉතින් භාග්‍යවතුන් වහන්සේ සක්කාය නිරෝධය කියලා දේශනා කළේ. මොකක්ද? භාග්‍යවතුන් වහන්සේ මොනකොටද මේ සක්කාය නිරෝධය කියලා දේශනා කළේ. ඔය ඊළඟට. යෝ තස්සායේව තණ්හාය අසේත විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාය අයං උච්ච ආවක විසාත සක්කාය නිරෝධ සක්කාය නිරෝධ යෝ තස්සායේව තණ්හාය අපේත විරාග නිරෝධ සම්පූර්ණයෙන්ම නැත්තටම නැති කරලා දැනෙන. සම්පූර්ණයෙන්ම ඒක නැත්තටම නැති කරලා. ශාගෝ ඒක සම්පූර්ණයෙන්ම අතහැර දැනෙන. ශාග කියන්නේ අතහැර දැනෙන. සංහාව සම්පූර්ණයෙන්ම අතහැර සම්පූර්ණයෙන්ම නැත්තටම නැති කරනවා. පටිනිස්සග්ගු ඒක බැහැර කරනවා කියාගන්නේ නැහැ බැහැර කරනවා මුක්ති ඒකෙන් සම්පූර්ණයෙන්ම මිදෙනවා අනාලය ආලය කරන්නේ ආදරය කරන්නේ ආශා කරන්නේ නැහැ. සේරම නැති කළා. මෙන්න මේක තමයි මේ සක්කාය නිරෝධය කියන්නේ. එතකොට සක්කාය නිරෝධය කියන්නේ අර කයෙන් තියාපු තණ්හාවේම ඉතිරි නැතුව විලාසයටපත් ඉතුරු කරන්න බෑ. හරියට උපමාවට දෙන්නලා තියෙන්නේ තණ්හාව පෙරවෙන මාර්ගයේ ගහක් වගේ. කැකුවහම පෙරවෙන මාර්ගයේ ගහක්. මැලවන නරගේ ගහක අතු ටික නේදම කපලා දානවා කඳේට. ඒ වුණාට ඒක නැවත දැනෙලා හිටන් සමාලයට කලින් තිබුණාට වැඩිය වැඩෙනවා. ඒ අසුපතල තේරම කපා දාන්න වගේ තමයි තදංග කියන ක්‍රමයට කුසල චේතනාවන්ගේ බලයෙන් අකුසලයන් දුරු කරගන්න. දානයන් දෙනකොට මතුකම ඊර්ෂ්‍යා ආදී දේවල් නැතිලා. අනුකරයාගේ බලයෙන් ඒවා නැති. ආලෝකයේ තියෙනකොට අඳුර දුර යනවා වගේ කුසල බලයෙන් අන්නේම නැති අන්නේම නැති කරන එකට කියනවා සදාංගම් ප්‍රාණය. හරියට අර ගලේ අතු ටික කපලා දානවා. අතුටත් වඩා හරියට. ආයේ ඒක දින පැලවෙනවා වගේ ගලක්. ඊළඟට මේ ගහේ අතු ටිකක් සේරම කපලා දාලා ගහ මුලින්ම කපලා දානවා කඳ. කඳක් මුලින්ම කපලා දානවා. නමුත් ඉවරයක් වෙන්නේ නැහැ. මොකද මේ ගහ පැලෙන වර්ගයේ ගහ. ඒ වගේ ඥාන සමාපatti පංච අභිඤ්ඤා අස්ත සමාපatti වැනි ලෞකික දේවල් <clears throat> උපදවාගෙන තණ්හාව කොයිතරම් යට කරලා ගන්නම් ඒක ඉවරයක් වුණා වෙන්නේ ඉවරයක් දකින්න බෑ අර ඝන මොලේ ගැටුවා වගේ මේ මොලේ ගැටුවාට යගේ ඉවරයක් වෙන්නේ මොකද නැවත පැන්නේ. පැනේ වර්ගයේ ගාන. ඒ වගේ ධ්‍යාන සමාපත්තිය ආවමේවා තේරම උපදවාගෙන හිටියා. මේ තණ්හාව කියන එක ඉවරයක් වෙන්නේ. නැවතත් ඒවා ඇති වෙනවා මරණ ඒකට කියනවා විස්කම්බරක් ප්‍රමාණය කියලා. විස්කම්බර වශයෙන් සංහාව නැති කරගන්නේ. ඒ ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඊළඟට මේ ගහේ සේරම මුල් ටික ගලවන සේරම උගුරල මුල් ටිකක් අන්න ඒ වගේ සහනයෙන්ම සමුච්ඡේද වශයෙන් සංනාව නැති කර දැයි. එහෙම නැති කරනතු ඒ තණ්හාව නැවත නැවතත් උපදිනේ නැවත නැවතත් අපට වද දෙන්නට පටන් කෙලවරක් නැති වද දෙන්න බටන් මෙන්න මේ තණ්හාව සම්පූර්ණයෙන්ම නැති කිරීම ඒ වගේම අත්හැර දැමීම බැහැර කිරීම ඒකෙන් මිදීම ඒකට ආයෙ කරන්න නැතුව නවත්තලා මෙන්න මේක තමයි සක්කාය නිරෝධය කියලා කියන්නේ. අර විසංකා විසාක සිද්ධවරයාට ගෙහිකාය ධම්මදින්නාවගේ ස්වාමියා <coughs> ස්වාමියාගේ ප්‍රශ්නයට උත්තර දෙන්නේ මොකක්ද? මෙන්න මේකයි සක්කාය නිරෝධය. ඊළඟට නැවත වාරයක් මේ විසාක උපානිකති සාදු අඤ්ඤේතිකෝ විසාකෝ පොසකෝ ධම්මදින්නාය වික්ඛුණියා වාසිතං අභිනන්දිත්තා අනුමෝදිතා මේ ධම්මදින්නාවගේ දේශනෙට බොහොම සතුටු වෙලා අනුමෝදන් එක්කෙනෙන් පරිහාම ආගොච්චි නැවත තවත් ප්‍රශ්නයක් සක්කාය නිරෝධ ගාමිනී පටිපදාතිකෝ ආවස අයියේ විච්ඡති අතරෝකෝ සක්කාය නිරෝධ ගාමිනී පටිපදා විත්තෝ භගවත ආර්යාවේ මේ සක්කාය වලගාමිනී ප්‍රතිපදාව කියලා කියනවා. මොකද්ද භාග්‍යවතුන් වහන්සේ සක්කාය නිරෝධගාමිනී ප්‍රතිපදාව කියලා දේශනා කළා. අනේ මේ ප්‍රශ්නේ ආයෙත් නරකවාදයක් මේ ධම්මවින්නා වික්ෂුණීන් මහන්සේ මෑත කාලේ රහත් වෙච්ච කෙනෙක්. ෂෝ කියන්නේ මේ ආපත්‍රා. අනේ ෂෝ කියන්නේ මේ ආපත්‍රා බව නිසා තමයි මේවට මේ විදිහට බොහොම ලේසියෙන් මාසිමින් උත්තර දෙන්නේ. වෙනත් කෙනෙකුට ඒක කරන්නට බෑ. අයමේව අරියව අට්ඨංගිකෝ මං අන්න සක්කාය නිරෝධ ගාමිනී ප්‍රතිපදා ඉතින් මෙතන මේ ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන තමයි විස්තර කරන්නේ සම්මා දිට්ඨිය ආදී මෙන්න මේ අංග 8ක් තියෙනවා මෙන්න මේක තමයි සත්‍යය නිරෝධ ගාමිනී ප්‍රතිපදාම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා සත්‍යය නිරෝධ ගාමිනී ප්‍රතිපදා ඒ සත්‍යය නැති පංච උපාදානස්කන්ධය නැති කිරීම සඳහා යායතු මඟ කලේතු ක්‍රියාමාර්ග තමයි මේ අරියෝ වට්ටංගිකෝ මග්ගෝ කියලා මෙතෙන් දේශනා ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒවා ඉතින් විස්තරයට යන්න බෑ පිළිබඳව කාටත් මතකයි මේ අංග 8 සම්මයා දෘෂ්ටි ආදී අංග මෙන්න මේකට තමයි කියන්නේ සක්කාය නිරෝධ ගාමිනී ප්‍රතිපදාව සක්කායමති පංච උපාදාන ස්කන්ධය අවසන් කිරීම සඳහා ඒ පැත්තට ගමන් කරන ස්වභාවයෙන් යුක්ත ප්‍රතිපදාව. ඒක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. කියලා මේ ඊළඟට උත්තර දුන්නේ මේ ධම්ම දින්නා පිළිසිනෙන්න. දැන් මෙතන මේ ප්‍රශ්නය අහුවේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳ. විශාක සිටුවරයා බුදුරජාණන් වහන්සේගෙන් බණහලා චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන ඒ නිසා මේ ධම්මදේශනා භික්ෂුණියන් ඒව අවබෝධ කරගෙනද නැද්ද කියලා පරීක්ෂණයට ලක් කරන්නේ. තමයි මේ විදිහට ප්‍රස්ථාන පටන් ගන්න. ටිකක් ගැඹුරු ප්‍රශ්න බේරියක්. නමුත් ධර්මයේ වශයෙන් බලනකොට ඉතාම රසවත් ධර්මයක්. චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව මෙතන මෙතෙක් මේ අහලා සක්කාය සක්කාය සමුදය සක්කාය නිරෝධය සක්කාය නිරෝධ ගාමිනී ප්‍රතිපදා යහත මේ අහලා තියෙන හොඳ කල්පනාවෙන් තේරුම් නැතිව චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිගන්න. ඉතින් මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව ඇසූ ප්‍රශ්න හතරටම බොහොම ලේසියෙන් පහන්සිලේ ශනිකව මේ ධම්ම දෙන්නා දේක්ෂණය උත්තර දැන් විසාරද උපාසක මහත්මයා අනාගාමී වෙලා හිතනවා මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව නම් බොහෝ දෙනා දන්නවා බුදුරජාණන් වහන්සේගෙන් අහලා බණ අහලා ඒක බොහොම ප්‍රකටයි. ඒ නිසා යම් කෙනෙකුට මේවා මතකයේ තබාගෙන ඉඳලා හිටන් කවුරුවත් ඇහුවහම උත්තර දෙන්න. මේ ධම්මදේනා වික්ෂුණේ එහෙම උත්තර දෙනවද දන්නේ මේ විශාල උපාසක මහත්මයා එහෙම උත්තර දෙනවද දන්නේ ඒ නිසා මේකෙන් පිටත් කරෝ ප්‍රශ්නයක් අහන්න කියලා කල්පනා එහෙම කල්පනා කරලා අහනවා පන්නේව නොකෝ අයියේ උපාදාන සංයේම පංචෝපාදාන උදාහු අන්නේ උපාදාන සංඥා පර පංචෝපාදාන මේක බොහෝම වැදගත් ප්‍රශ්නයක් ආකත් තේරුම් ගන්න ඇවැත්නේ මේ උපාදාන ස්කන්ධය කියන එක උපාදාය උපාදාන ස්කන්ධය මේ දෙකම එකක්ද උපාදානය කියන්නේ උපාදාන ස්කන්ධය කියන්නේ දෙකම එකක්ද එහෙම නැතිනම් උපාදානස්කන්ධය කියන්නේ වෙන එකක්ද? උපාදානය කියන්නේ වෙන එකක්. අර ප්‍රශ්න වලට වැඩියෙන් නිකන් ගැඹුරු ගැටලු වගේ ප්‍රශ්නයක් තමයි මේ. හැබැයි ලෝකතරම් මේ දේශයෙන් පාසයෙන් උත්තර එහෙම දෙන්න බෑ. හොඳට ධර්මය අවබෝධ කරගත්තු කෙනෙකුට නිසා. උපාදානය කියන්නේ පංච උපාදානස්කන්ධය කියන්නේ දෙකම එකක්. එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධය වෙන එකක්ද උපාදානය කියන්නේ වෙන එකක්. කියලා මේ ධර්ම දෙන්නා වික්ෂුණියගෙන් මේ විසාක සිත්වරයා පාදක තෙමේ උපාදාන උපාදාන අපි නිතර භාවිතා කරනවා උපාදාන ආදාන කියන්නේ දාන කියන්නේ දෙන එක. ආදාන කියන්නේ ගන්න එක. ආදාන ගන්න ඒකට උප්පති වෙනවා නිපාත සමාධිය වෙනාන් පස්සේ උපාදාන ඒක නිකන් නෙමෙයි සතින් ගන්න සතින් මාර්ගා ගන්න එක තමයි උපාදානය දැන් ණයෙක් මැදියෙක් වල්ලා ගත්තාම ගෙන්දෙක් වල්ලා ගත්තාම සතින් මාර්ගා ඌ අතහරින්නේ නැහැ කටින් අල්ලනවා. ඒ වගේ මේ උපාදාන කියන එකේ තේරුම තදින්ම අල්ලා ගන්න. ශක්තිමත්ව අල්ලා ගන්න. එතකොට මේ ප්‍රශ්නේදී ආයේ උපාදානයයි මේ උපාදානයයි පංච උපාදානස්කන්ධයන් දෙක එකක්ද එහෙම නැත්නම් දෙකක් උපාදානය වෙන එකක්ද පංච උපාදාන ස්කන්ධය වෙන එකක් කියලා ප්‍රශ්නය ඉතින් මේ ධම්මදෙන්නා වික්ෂණයන් මහන්තේ උත්තර දෙන්නේ උපාදානය උපාදාන ස්කන්ධය දෙකම එකක් නෙවෙයි. උපාදානය එකක් ඊළඟට උපාදාන ස්කන්ධය වෙන එකක් එහෙම හේකුත් නැහැ. එහෙම අරමුණක්. මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව කියනවා නම් යම් කිසි ඡන්ද රාග ඡන්ද රාගෝ කියලා කියනවා ඡන්ද රාගයක් අන්න ඒක තමයි පහ පංච උපාදානස්කන්ධය පිළිබඳව යම් කිසි චන්දරාගයක් කැමැත්තක් ආශාවක් බැඳීමක් තදින් අල්ලා ගැනීමක් තියෙනවා අන්න ඒක තමයි උපාදාන එතකොට පංච උපාදානස්කන්ධ උපාදානය දෙකම එකක් නෙමෙයි වෙනස් දෙයක්. මේ පිළිබඳව චන්දරාගයක් තියෙනවා. බලවත් කැමැත්තක් බලවත් ආශාවක් තියෙනවා නම් අන්න ඒක තමයි උපාදාන. සතියෙන් වලදා ගන්න. සතියෙන්ම හිතට අල්ලා ගැනීම ඡන්දය කියන්නේ කැමැත්ත රාගය කියන්නේ ඇදීම. කැමැත්තෙන් බලවත්සේ ඇලීම. අතහරින්න තිබ්බේ ඒකේ ඇලීම ගැලීම <clears throat> අනේක තමයි උපාදානය කියලා. මේ තේරුමට අනුව ප්‍රත්‍යඥයන්ට සම්පූර්ණයෙන්ම මේ උපාදාන ස්කන්ධය තියෙනවා. මේ අය තදින්ම අල්ලාගෙන ඒකෙන් බැඳිලා ඇලිලා ගැලිලා තමයි වාසය කරන්නේ. ඒ නිසා ප්‍රත්‍යඥානක සම්පූර්ණයෙන්ම උපාදාන සංදේ සෝවාන් සතරදාගාමි අනාගාමි කියන ආර්ය ශ්‍රාවකයන් ඒ ඒ මට්ටමේ හැටියට අඳුරලා අල්ලා ගැනීම අඩු වෙලා. අරහතන් වහන්සේ කොහොමවත් අල්ලා ගැනීමක් නැහැ. ඒ නිසා උන්වහන්සේට කියන්න තියෙනවා. උන්වහන්සේට තියෙන්නේ අල්ලා නගන්නේ ස්කන්ධ පහ. උපාදාන කියන එක අයින් කරනවා. පංචස්කන්ධ. පංචස්කන්ධයේදී නමුත් ඒ පංචස්කන්ධ පංච උපාදානස්කන්ධ කියන වචන දෙක සමාන තේරුම් ඇතුව දේශනා කරපු තැන. ධන වශයෙන් ගන්නකොට රහතන් වහන්සේට තියෙන්නේ පංචස්කන්ධය. උපාදාන ස්කන්ධයක් නෑ. තවත් විතර තියෙනවා කියලා. රහතන් වහන්සේ දැන් අල්ලගත්තේ නැතුවට ඈත අතීතයේ ඉඳලා අල්ලගෙන තිබෙච්ච උපාදානස්කන්ධයක් තමයි මේ තියෙන්නේ. දැන් අල්ලගෙන නැහැ. රහත් වෙනාට පස්සේ අල්ලගන්න. එතෙක් අල්ලාගෙන හිටපු පංච උපාදානස්කන්ධයක් තමයි මහන්සියට තියෙන්නේ. හැබැයි දැන් අල්ලගෙන නැහැ. රහත් වෙනාට පස්සේ සමන්නාත් උපාදාන මතයෙන් සමින් අල්ලා ගැනීමක් උන්වහන්සේලා කරේ. එන්න උන්වහන්සේලාගේ තියෙන්නේ ධන වශයෙන් පංච උපාදාන ස්කන්ධයක් නෙමෙයි අන්තර්ගතයි. ඉතින් මේ විදිහට ධම්මදේශනා භික්ෂුණීන් වහන්සේ විශාල සිතුවරයාට බොහොම සරලව බොහොම ලේසියෙන් උත්තර. ඇයි? සියෝ කෙරෙහි තිබියාපත් රහත් බවට පත්වෙච්ච කෙනෙක්. අමුතුවෙන් ඉගෙන ගන්න දෙයක් නෑ. මේ මට්ටමට ආවහම භාෂාව පිළිබඳව දන්නවා. ඔක්කොම අවබෝධය තියෙනවා. ඒ නිසා බොහොම ලේසියෙන් පාස්වෙන් ඒවට උත්තර. සාදු අයේතිකෝ විසාකෝ වාසකෝ ධම්ම දෙන්නා දෙක්කුණියා වාසිතං අභිනන්දිත්තා අනුමෝදිත්තා උත්තරින් පරිණාම මේ ප්‍රශ්නේ තමයි බොහොම හොඳයි කියලා අනුමෝදන් වෙලා සතුට වෙලා විසාක උපාසක මහත්මයා ධම්මදේන්නා භික්ෂුණීන්ගෙන් මත්ෙහි නැවතත් ප්‍රඥාවක් පිටා. පතමවකෝ අයියේ සක්කාදිට්ඨි හෝති විවෘතව බව. ආර්යාවෙනි මේ සක්කාය දෘෂ්ටිය වෙන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ කොයි ආකාරයෙන්ද? කොහොමද දේශනා කරන්නේ? අන්න එතෙන්දී අර හැමතැනම තියෙන දීර්ඝ විස්තරයක් දේශනා. සිද්ධාවතෝ විසාක අස්සතවා පුතුජනෝ අරියාණං අදස්සාමි අරිය ධර්මස්ස අපෝවේ. සප්පුරිතාණං අදස්සාමි සප්පුරිත ධම්මේ අවිනී. රූපං අත්තතෝ සම්මපස්ස රූපය ආත්මය වශයෙන් ගන්න. බණ දහම් දන්නේ නැති අශ්‍රතව ප්‍රථර්ජන හරියාන නදස්සාවේ හරිය ධම්මස්ස අපෝවිති ආර්ය කියන්නේ බුද්ධ ධර්මයේ උත්තරයන් වහන්සේ උත්තරයන් වහන්සේලා දකින්නේ නැහැ නොදකින ස්වභාවය උන්වහන්සේලා දේශනා කරන ධර්මයේ පිළිබඳව තේරුමක් සත්පුරුෂය කියන්නේ බුද්ධාගමේ උත්මයන් තමයි. සත්පුරුෂයන්න් අදස්සාර සත්පුරුෂ ධර්මයේ අවිදී. සත්පුරුෂයන් දකින්නේ නැති සත්පුරුෂ ධර්මයේ ඉක්මීමක් නැහැ. ප්‍රත්‍යජ රූපං අත්තතෝ සමනුපස්සති. රූපය ආත්මය වශයෙන් ගන්නවා. ඔය ආත්මය කියන වචනය විරහාණයක් අපේ බෞද්ධයන් තුළ තියෙන අවස්ථාවක්. බුදුරජාණන් වහන්සේ දේශනා මේ බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය දේශනාවේදී ලෝක ව්‍යවහාරය අරගෙන දේශනා කරනවා. ඒක මිසක් උන්වහන්සේට මේ අනිත්‍යයට තේරුම් කර දෙන්න බෑ. ඒ නිසා මේ ලෝක ව්‍යවහාර අරගෙන තමයි දේශනා අත්තනවා කියන වචනයෙන් අත්ත කියන වචනයෙන් සමහර තැන්වල බුද්ධ දේශනාවේ තමන් වදා සමහර තැන් වල ලෞකික ලෝකෝත්තර කුසල ධර්මයන් අන්නේ විදිය තේරුම් පිටයි මේ ආත්ම කියන වචනය බුදුරජාණන් වහන්සේ පාවිච්චි මේක එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ ආත්මය එදා බුද්ධ ගාමී හිතේ ඇතම් ශාස්ත්‍රවරු දේශනා කළා. මේ ශරීරයේ ආත්මය කියලා එකක් අතපය ක්‍රියා කරන්නේ යන්නේ ඉන්නේ කතා බස් කරන්නේ ඔක්කොම කටයුතු කරන්නේ මේ ශරීරයේ වගේ කුංචි එකක් මේ ශරීරයේ වගේම ඇඳුම් කන් ඇති අක්පා ආදී ඇති කුංචි කෙනෙක් වගේ මේ ශරීරය ඇතුළේ කියලා තමයි කතා බස් කරන්නේ කටයුතු කරන්නේ ඔක්කොම කරන්නේ. ඒක තමයි ආත්මය. ඒක සදාකාලිකයි සදාකාලිකයි. කවදාවත් නැතෙන එකක් විනාශයටපත් වෙන එකක් නෙවෙයි. අන්න ඒක කට්ටියක් ආත්මය වශයෙන් ගත්තේ ඔන්නයි දෙන්නේ. සමහර කෙනෙක් මේ ශරීරයේ ඇතුලේ දෙවනාටයක් වගේ තරමට පුංචි ආත්මයක් තියෙනවා කියලා ඒ අටන් සාස්ත්‍රවරු දේශනා. ඒක සදාතන එක. සදාකාලික කවදාවත් වෙනස් වෙන එකක් නෙවෙයි. ඔය ආත්ම දෘෂ්ටිය කියන්නේ ඔකයි. මේ ආත්ම දෘෂ්ටිය කියන එක ටිකක් තේරුම් ගැනීමට අපහසුයි. අනාත්මය කියන එක. ආත්ම අනාත්ම කියන එක දෙක ටිකක් තේරුම් ගැනීමට අපහසුයි. යගුරු ප්‍රකාරය. තව සමහර කෙනෙක් දේශනා කරලා තියෙනවා මේ ශරීරයේ අපට නොපේන මේ වගේම කයක් තියෙනක අපිට පේන්නේ නැහැ. අපේ මේ ඇස් වලට සාභාවික ඇස් වලට ඒක පේන්නේ නැහැ. කෙනෙක් මරුවා අතපය කැපුවා අර ආත්මයේ තුනුකුත් වෙන්නේ. ඒක නිකන් සෙවනල්ලක ස්වභාවයෙන් යුක්ත අදෘශ්‍යමාන එක. අන්නේ කාර්යයයි කියලා. ඒක සදාකාලිකයි. අවදානත් එක වෙනස් වෙන්නේ නැහැ සදා. ආත්ම දෘෂ්ටි කියන්නේ ඔය. ආත්ම දෘෂ්ටි. ඉතින් මේකට හේතුව තමයි අරියාණං අදස්සාමි අරිය ධම්මස්ස හෝවිදු අරිය ධම්මේ අවිදී බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ වදාළ අංග ප්‍රත්‍යය හැකි දෙස්මිත් ඉඳි සත්පුරුෂයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ වදාළ ඒ කියන්නේ හික්මීමක් නැති කුජලයා තමයි රූපං අත්තතෝ සමනුපා මේ තමන්ගේ ශරීරයේ තියෙන රූපය ඒ කියන්නේ මේ අපට පේන්න තියෙන අන්ත බලය ඒස බල ආදී මේ කොටස් ටික මෙන්න මේක අනුත්යයි කියලා මේක සදාකාරයි. කවදාවත් වෙනස් වෙන්නේ සදාකාරයි. රූප වන්තන්නා අත්තාන අත්තනිවා රූපං රූපස්මින් අත්තාන කියලා තවත් තුන් විදියක් තියෙනවා. මේ තුන් විදියෙන් කියන්නේ හිතත් හිතේ ඇති වෙන ධර්ම ආත්මය කියලා ගන්නවා. ඒ තුනෙන්ම කියන්නේ රූපං අත්තතෝ ධම්මපත්තේ කියන රූපය අපිට මේ පේන්න තියෙන ශරීරය ආත්මයක් කියලා. අනෙක් තුන්වෙනිදීදී හිතක් හිතේ තියෙන දේවල් ඔක්කොම ටික ආත්මයයි කියලා ගන්නවා. සදාකාලික ආත්මය. ඒක විනාශ වෙන්නේ. දැන් මැරෙනකොට ඒ ආත්මයට මුකුත් කරන්නේ පිච්චිවල ගෙතෙන්නේ නැහැ. කටුවට ගෙතුවට කැපෙන්නේ ගෙතෙන්නේ නැහැ. මේ ශරීරයෙන් වෙන් වෙලා එකම වෙනස් ශරීරයක මේක ඇති ඒක සදාකාලිකයි. ඔන්න ඔක තමයි මේ ආත්ම දෘෂ්ටිය කියන්නේ. ආත්මයක් කියනවා. තවගේ විවිධ ප්‍රභේද තියෙනවා ආත්ම දෘෂ්ටියේ. මේ ශරීරය ඇතුලේ සදාකාලික සදාතනික බලවේගයක් තියෙනවා කියලා පිළිගන්නවා. ඒක සදාකාලිකයි ඒක වෙනතෙන්නේ නැහැ මොනවත් කරන්න බෑ අපි මැරෙනකොට ඒ ආත්මය වෙනස් ශරීරයකට ඇතුළත් වෙනවා. එතෙන්දී මැරෙනකොට